අවසරයි මම ප්‍රශ්න අහන්නම් අහඳුනේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ දරුවන් හෝ යම් සමීපතමයෙකු දැකීමේදී හෝ ඔවුන්ට යහපතක් වූ අවස්ථාවන් වැනි තැනකදී හටගන්නා අප සතුටු කඳුළු ලෙස හඳුන්වන අවස්ථාවන් වලදී ඇතිවන හැඟීම අයත්වන්නේ ද්වේෂයටද නැත්නම් කරුණාව සෙනෙහස වැනි අවස්ථාවක් එහෙම ඉතින් නිශ්චිත වේවා කියන්න පහසු නෑ. ඉතින් ඒක දීර්ඝ විශ්ලේෂණයකට ගිහින් තමයි හොයාගන්න වෙන්නේ මොකද්ද කියලා. ගොඩක් වෙලාවට දැන් අපි කියවනේ ප්‍රීතිය කියන එක කුසලයේත් දෙනවා අකුසලයේත් දෙනවා. අපට ප්‍රීති චෛතසිකය තමයි සතුට හැටියට මතුවෙන්නේ. හැබැයි මේ ප්‍රීති චෛතසිකය ලෝභය මුල් කරගෙන ලෝභය කියලා කියන්නේ දැන් අර අපේ අයට හොඳක් වුණාට අපි කැමතියි. ඒ ප්‍රීති චෛතසිකය ප්‍රඥාවත් එක්ක සිහියත් එක්කලා එකතු වුණොත් ඒ ප්‍රීතිචෛතසිකය කුසල පක්ෂේ වැඩ කරනවා. හැබැයි එහෙම නැතුව එතන හැඟීම් බර වුණොත් ඒ පුද්ගලයා අර අරමුණ භුක්ති විඳින මට්ටමටපත් වුණොත් එතකොට ලෝභ ද්වේෂ මෝහ කියන මේවත් එක්කලා විශේෂයෙන් මෝහය සහ ලෝභයත් එක්කලා එකතු වෙන්නට පුළුවන්. එතකොට එහෙම එකතු වෙච්ච ගමන් එයාට ඒක සීමා අතික්‍රාන්තව එතන අදි සංවේදී වෙලා කඳුළු හලන මට්ටමට එනවා. එතකොට ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවීම. දැන් අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙනවා කියවම අපි ගොඩක් දෙනෙකුට හිතෙන්නේ ලාභ යස ප්‍රශංසා සැප කියන ඒවා ඉතින් ඒවා හොඳ දේවල්නේ අපි කැමති දේවල්. අලාභ අයස නිന്ദා දුක ඒවා ඇති වෙනකොට නම් කම්පණයටපත් වෙනවා. අලාභයක් සිද්ධ වුණාම අයසක්, නිନ୍ଦାවක්, දුකක් ඇති වුණාම කම්පණයටපත් වෙනවා. ලාභ යස ප්‍රශංසා සැපවලදී එහෙම ප්‍රශ්නයක් නැහැ වගේ අපිට හිතෙනවා. නමුත් ලාභයේදී යසස ප්‍රශංසා සැප ඒ වෙනුත් අපි කම්පණයටපත් වෙන. ඒ කම්පණය තමයි අර කඳුළු සැලීම, එතකොට අපිට එකතන ඉන්න බැරි වීම, නිින්දයන් නැති බව, හාස්‍ය උඩපනින බව, ගී කියන බව, හූ කියන බව, එතකොට කෑ ගහන බව, නටන බව. එතකොට මේ ඔක්කොම කම්පණය ඉතින් ඒ වගේ එක්තරා කම්පනයක් තමයි ඒ ඒ ප්‍රීතියත් එක්කලා සතුටු කඳුළු කියලා කියන්නේ. එතන සමතුලිත නැහැ. ඒ ඇති වෙන తত্ত্বය. එතකොට ඒක හැබෑවටම කුසල මූලික කියලා කියන්නට බෑ. ඒ මට්ටමට එනකොට යම්කිසි කම්පනයක් එතන තියෙනවා. ඒක ලෝභ මූලයෙන් වෙන්නට පුළුවන්.